ආයුෂ බොහෝ වෙන සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා රජමත් හේතවතුනේ ඔබ සියලු දෙනාට. ගුරුවදන් සිසුමුවින් සුසර කරන සුගත පද විවරණ ධර්ම සාකච්ඡාමය වැඩසටහනත් සමගනුයි ඔබ එක්හසු වන්නේ. අතිපූජ්‍ය මහාචාර්ය රේණුකානේ චන්දවිමල මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් රචිත ධර්ම විනිශ්චය ග්‍රන්ථය පාදක කොට ගනිමින් තමයි අපි බොහෝ ධර්ම ගැටලු පිළිබඳ මේ වනතෙක් සාකච්ඡා කළේ. අදත් ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ පාදක කොට ගනිමින් බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මයේ අතිපූජ්‍ය මහාචාර්ය රේණුකාණී චන්දවිමල නායක ස්වාමින්වන් වහන්සේ විසින් විරචිත ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ පාදක කොට ගනිමින් ඔබට විග්‍රහ කරන්නට අපි සූදානමින් ඉන්නවා. එවෙනුවෙන් මේ ගැටලු පිළිබඳ නිවැරදි ලෙස අර්ථකථනය කරමින් විග්‍රහ කරමින් ඔබ වෙත පැහැදිලි ලෙස සරල ලෙස සුගම ලෙස ඉදිරිපත් කරන්නට අපි අදත් සියස් රූපවාහිනී මාධ්‍ය ශාලාවේ මැදිරිය වෙත ගෞරවපූර්වකව ආරාධනා කරා අපේ ගෞරවනීය ස්වාමින්වයන් වහන්සේට. නම කියන්නට අවසරයි අපේ හාමුදුරුවනේ පූජ්‍ය ආචාර්ය කුකුල්පණී සුදස්සි අපේ හාමුදුරුවන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. මෙම වැඩසටහන ඔබ වෙත ගෙනීමේදී සියස මාධ්‍යශාලයේ ගරු ප්‍රධානී PKU අධිකාරම් මැතිතුමන්ගේ එවැගේම එම මැතිණියගේ අනුශාසකත්වය ආශිර්වාදයක් ලැබෙමින් තමයි සියලු කටයුතු මේ විදිහට ඔබට හරි අපූර්ව විදිහට තිරින කරන්නට අපිට හැකියාව ලැබෙන්නේ. රේරුකානේ චන්දවිමල නායක ස්වාමින්වයන් වහන්සේගේ ධර්ම විනිශ්චය නම් ග්‍රන්ථය පාදක කොටගෙන තමයි අපි මේවන තෙක් මේවන තාක් මෙම ග්‍රන්ථය පාදක කොටගෙන තමයි ඔබට ධර්ම කරුණු ධර්ම ගැටලු විග්‍රහ කළේ. අද අපි සූදානම්ින් ඉන්නවා තවත් එහි දිගුවකට ගමන් කරන්නට. අපේ හමුදුරුවනේ අදත් හරි අපූරු ප්‍රශ්න ගැටලු කිහිපයක් ඉදිරිපත් කරන්නට සූදානම්ින් ඉන්නේ. ඒ පිළිබඳව හරි අපූරු විග්‍රහයක් සමගින් සරල ලෙස සුගම ලෙස ආදරණීය ප්‍රේක්ෂක ජනතාවට අපේ ප්‍රඥාවන්ත හිතවතුන්ට තිරින කරන්නට. අද දවසේ පළවෙනි ප්‍රශ්නය ප්‍රශ්නාර්ථයක් වේද කියන කාරණාව පිළිබඳ සැකයක් තියෙන අපේ හමුදුරුවනේ මෙන්න මෙහෙමයි ප්‍රශ්නේ තියෙන්නේ. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ මෞකුසින් බිහි වූ කෙනෙහි පියුම් පිටින් වැඩිසේක්ත. එහෙම හරි අපූර්ව ප්‍රශ්නයක් තියෙනවා ගොඩ දෙනෙක්ට මේක ප්‍රශ්නයක් වෙනම කියන මතය උඩ තමයි අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල නායක ස්වාමීන් වහන්සේ මෙම ප්‍රශ්නයට નિયમિત උත්තර හොයලා තියෙන්නේ. අපි කැමති ඔබ වහන්සේගේ මුවින් මේ පිළිබඳව සරල සුගම විග්‍රහයක් ලබා ගන්න. පෙරවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි ධර්ම සාකච්ඡාව ආරම්භයේහි හුඟක් වෙලාවට සමාජයේ කතා බහ කරන විශේෂයෙන්ම දරුවන් අතර පාසල් අධ්‍යාපනය ලබන දරුවන් අතර කතා බහට ලක් වෙන ප්‍රශ්නයක් තමයි මහානායක හඳුරු මෙහිදී මතු කරලා තියෙන්නේ වගේම වැඩිහිටියන් අතර වුණත් මේ කාරණා සාකච්ඡා කරනවා. බෝසත් චරිතයේ තියෙන යම් යම් සුවිශේෂ ගති ලක්ෂණ. එහෙම නැත්නම් බෝසත් චරිතයට ආවේනික වූ ආශ්චර්ය අద్භූත කාරණාවන් පවතිනවා. ඒ අතර සමහර කාරණා අපේ ආරෝපණය කරගෙන පසු කාලීනව සංග්‍රහ වෙච්ච කාරණාවක් තියෙනවා. ඒ වගේම ගැඹුරු අර්ථයන් ප්‍රකට කරන්නට සාහිත්‍යමය වශයෙන් ගොඩනගපු කාරණාත් ඒ අතර තියෙනට පුළුවන්. ඉතින් දැන් ওই කාරණා සියල්ලක් එකතු වෙලා බුද්ධ චරිතය පිළිබඳව යම්කිසි විචිත්‍ර වර්ණනාවක් කරනකොට එහි එන සමහර කාරණා සැබවින්ම සිදු වුණු ඒවද එහෙම නැත්නම් සාහිත්‍යමය වශයෙන් කෙරෙන වර්ණනාද එහෙමත් නැත්නම් බෞද්ධයින් විසින් සද්ධා සංප්‍රයුක්තව ඒවට ආරෝපණය කරන ලදේවද එහෙමත් නැත්නම් බුදුරජාණන් වහන්සේගේ බෝසතාණන් වහන්සේගේ ජීවිතයේ සැබෑවටම ආශ්චර්ය අద్භූත කරුණුද මේවා සාමාන්‍ය ජනතාවට පැහැදිලි කරගන්නට පහසු නැහැ සනිල් මහත්මයා. එහෙමයි. ඉතින් ඒ නිසා තමයි මේ වගේ ගැටලු මතුවෙන්නේ. ඉතින් ඒ සම්බන්ධව මහානායක හාමුදුරුවෝ ත්‍රිපිටකයේ තියෙන කාරණා මතු කරමින්ම මෙහිදී දක්වනවා මේ විදිහට මෞකුසින් බිහි වූ කෙනෙහිම සිද්ධාර්ථ කුමාරයෝ පියුම් පිටින් සත්පියවරක් වැඩියහයයි ඇතම් සිංහල බණ පොත්වල කියා තිබේ බුද්ධ දේශනාවෙහි සහ අටුවාවල පියුම් පිටින් වැඩිය බවක් දක්වා නැත කියලා උන්වහන්සේ මහා ප්‍රදාන සූත්‍රයේහි දැක්වෙන දේශනා පාඩයක් මෙහි මතු කරලා දක්වනවා එහි අර්ථය මහණෙනි මේ ධර්මතාවයක එවේලේම උපන් බෝසත්ත්මේ ශ්වේතච්ඡත්‍රය දරනු ලබන කල්හි සම වූ පාදයෙන් පිහිටා උතුර බලා සත් පියවරක් යයි. සියලු දිසාවන්ද බලයි. මම ලෝකයට අග්‍ර වෙමි. මම ලෝකයට ජේෂ්ඨ වෙමි. මම ලෝකයට ශ්‍රේෂ්ඨ වෙමි. මේ අන්තිම ඉපදීමය. දැන් මතු ඉපදීමක් නැත්තේ යන උතුම් වචනය කියයි. මෙය මෙහි ධර්මතාවය යනු එහි තේරුමයි. මේ පාඨෙහි සම වූ යන්නේ මට්ටම් වූ පාදයෙන් පෘථුවියෙහි පිහිටා ගිය බව දක්වා තිබීමෙන් පෙනෙන්නේ බෝසත්තුමා පියොම් පිටින් නොව පොළොවේහිම ගමන් කළ බවය. මහාපදාන සූත්‍ර අටුවාවෙහි මේ කාරණය විස්තර කරන්නේ මෙසේය කියලා pāli පාඨයක් දක්වලා උන්වහන්සේ පැහැදිලි කරනවා මෙහි සම වූ පතුලෙන් පොළොවේහි පිහිටීම සතර irdipaadayan ලැබීමට පෙර නිමිත්තය. උතුර බැලීම මහජනයා අභිභවණය කොට යාමේ පෙර නිමිත්තය. සත් පියවරක් යාම සප්ත බොජ්ජංග රත්නයන් ලැබීමේ පෙර නිමිත්තය. දිව්‍ය ශ්වේතචත්‍ර දැරීම විමුක්ති චත්‍රය ලැබීමේ පෙර නිමිත්තේ යනු එහි තේරුමයි. සිද්ධාර්ථ කුමාරයන් වැඩියේ පියුම් පිට නම් එය අසවල් දෙයට පෙර නිමිත්තය කියා අටුවාවෙහි කියනවා ඇත. එබන්දක් නොකියා සම වූ පතුල් වලින් පොළවේහි පිහිටීම ඉද්ධිපාද ලැබීමයි කියා තිබීමෙන් පියුම් පිටින් ගමනක් නො වූ බව හොඳටම පැහැදිලිය. මේ කාරණය මජ්ක්‍ධිම නිකායේ අච්චරිය ධම්මසුත්තේහි හා එහි අටුවාවෙහිද විස්තර කර තිබේ. ତර මහානායක හඳුර මෙහිදී පැහැදිලි කරනවා මහා ප්‍රදාන සූත්‍රය සහ අච්චරේ ධම්ම සූත්‍රයේහිත් ඒ වගේ මේවාහි අට කතාවලත් කරන විග්‍රහය මතු කරලා බුදුරජාණන් වහන්සේ උපන් සැනින්ම පියවර හතක් උතුරු දිශාවට ගමන් කළා කියන එක ඒක සත්‍ය කාරණා. එතකොට ඒක බෝසත්වරයෙකුගේ ජීවිතය සම්බන්ධව සිද්ධ වෙන ආශ්චර්ය අద్භූත කාරණයක්. නමුත් පියොම් පිටින් එහෙම වැඩම කළා කියන කාරණය අමතර එකතු කිරීමක්. එතකොට එහෙම එකක් සූත්‍ර පිටකයේහි දැක්වෙන්නේ නැහැ කියන බව තමයි නායක හඳුරු මෙහිදී පැහැදිලි කරන්නේ. එතකොට දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් මනුෂ්‍ය දරුවෙක් ඉපදිච්ච ගමන් ඇවිදින්නේ නැහැ මූලික වශයෙන් බඩගාලා පෙරලිලා බඩගාලා දනගාලා ඊට පස්සේ යන්තම් නොඑක් දේවල් අල්ලගෙන නැගිටලා වැටි වැටි නැගිටලා ඊට පස්සේ තමයි තව කෙනෙකුගේ ආධාරයකින් තොරව ස්වාධීනව පා තියලා ඉදිරියට යන්න සමත් නමුත් බෝසත්වරයෙක් මනුෂ්‍ය ලෝකේ ඉපදුනහම ඒ බෝසත්වරයා සාමාන්‍ය මනුෂ්‍ය දරුවෙකුගේ මේ ස්වභාවික රටාව අතික්‍රමණය කරලා සුවිශේෂාකාරයෙන් කටයුතු කරන්නට සමත් එතකොට ඒකයි මෙහි ආශ්චර්ය කාරණේ. එහෙම නැතුව පියොම් පිටින් වැඩියා කියන එක නෙවෙයි ආශ්චර්ය කාරණේ. සාමාන්‍ය මනුස්ස දරුවෙක් උපන් ගමන් ඇවිදින්නේ නැහැ. නමුත් මහබෝසතාණන් වහන්සේ උපන් ගමන්ම පියවර හතක් උතුරු දිශාවට ඇවිදගෙන ගියා. එහෙම ගිහිල්ලා ආත්පස අවලෝකනය කරලා ඒ කියන්නේ සතර දිශාවම බලලා බලලා කියන්නේ නේත්‍රයෙන් බලනවා වගේම උන්වහන්සේට පුළුවන්කම තියනවා ඒ වෙනකොටම සසර ගමනේ පුරුදු කරන ලද මානසික ශක්තියත් එක්කලා ඒ බාහිර ලෝකය ආවර්ජනා කරන්නට. එහෙම බලලා තමයි අග්ගෝ හමස්මි ලෝකස්ස, ජෙට්ටෝ හමස්මි ලෝකස්ස, සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා නත්ති ජාති පුනබ්භවෝති කියන මේ වාක්‍ය ප්‍රකාශ කරන්නේ. ඒ ගාථාව ප්‍රකාශ කරන්නේ. එතකොට දැන් මෙතන ඊළඟ ආශ්චර්ය තමයි කුඩා දරුවෙක් ඉපදිච්ච ගමන්ම කතා කරන්නේ නැහැ. මනුස්ස දරුවෙක්. එතකොට නමුත් බෝසතාණන් වහන්සේ ඊටාම පැහැදිලිව ප්‍රකාශනයක් කරනවා මම ලෝකයට අග්‍ර වෙමි, ජේෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි මේ මගේ අන්තිම ඉපදීමයි. එතකොට එතනදී මම ලෝකයට අග්‍ර වෙමි. එතකොට දැන් මේ වෙද්දී උන්වහන්සේ තාම බුදු වෙලා නැහැ. ඉපදිච්ච ගමන්මනේ. එතකොට බුදු වෙන තාක්කල් බෝසත්වරයෙක් අවම වශයෙන් සෝවාන් ඵලයටවත්පත් වෙලත් නැහැ. මොකද කල්ලාතුව සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක් බුදු බවටපත් වෙන්න විදිහක් නැහැ. බුද්ධත්වයේ කියන එක තමන් වහන්සේ විසින්ම සාක්ෂාත් කරනවා. දොළවේ හඳුරුනේ පොඩි බාධා කිරීමක්. ඔව්. ඒතර මේ සාහිත්‍ය එහෙම නැත්නම් අටුවාචාරින් විසින් මේක ප්‍රබන්ධයක් එහෙම නැත්නම් අතිශෝක්තියක්ද මේ ගොතන්නේ. ඇත්තටම මේ කතාවල අටුවාචාර්යන් වහන්සේලා විසිනුත් මේ පියුම් පිට වැඩියා කියන කතාවක් දක්වලා නැහැ කියන බවයි නායකහරු මෙහිදී දක්වන්නේ. එතකොට ඒක සිංහල දහම් පොතපතට එනකොට තමයි ඒ සිංහල බණ පොත්වලට එනකොට තමයි මේ කාරණේ එකතු වෙලා තියෙන්නේ කියලා මහානායකහරු පැහැදිලි කරනවා. එතකොට ඒකට වෙනත් අර්ථයක් තියෙන්නට පුළුවන්. ඒක අපි දෙවෙනුව කතා කරන්න මම හිතුවේ. දැන් මෙතනදී මූලිකම මේ සූත්‍ර පිටකයේ සහ අට කතාවල පැහැදිලි කරන ආශ්චර්ය අద్භූත කාරණා දෙක තමයි බෝසතාණන් වහන්සේ උපන් ගමන් පියවර හතක් උතුරු දිශාවට ඇවිදගෙන ගියා. ඊළඟට දෙවැනි කාරණේ තමයි මම ලෝකයට අග්‍රවෙමි, ජේෂ්ඨවෙමි, ශ්‍රේෂ්ඨවෙමි කියලා කරපු ප්‍රකාශය. එතකොට දැන් මේ වෙනකොට උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා නැහැ. බුදු නොවුනත් දැන් ප්‍රතඥ පුද්ගලයෙක් හැටියටයි තවම ඉන්නේ. හැබැයි උන්වහන්සේ ප්‍රකාශ කරනවා මම ලෝකයට අග්‍රවෙමි. මේකත් අපි ටිකක් අවධානයට ගත යුතු කාරණයක්. කොහොමද තවම සෝවාන් ඵලයටවත්පත් නොවුණු කෙනෙක් ලෝකයට අග්‍ර වෙන්නේ? එතකොට උන්වහන්සේ අසත්‍ය ප්‍රකාශ කරනවා නෙමෙයි නේද? ඒ අග්‍ර වෙන්නේ ඒ මට්ටමට සසර ගමනේ දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීර්ය ශාන්ති සත්‍ය අදිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා මේ පාරමිතාවන් පාරමී, උපපාරමී, පරමත්ත පාරමී වශයෙන් ජීවිත පරිත්‍යාගයෙන් ඒ ගුණ නුවණ දියුණු කරලා මේ ලෝකේ ඒ ಗುಣධර්ම දියුණු කළ යම්තාක් අය වෙද්ද ඒ සියලු දෙනාටම වඩා අග්‍ර ආකාරයෙන් මේ ගුණ බෝසතාණන් වහන්සේ ඒ වෙනකොටත් දියුණු කරලා තියෙනවා. ඒකට අපි හඳුන හොඳම උදාහරණය තමයි දැන් ඉපදෙන්න කලිනුත් අන්න ඉඳලා බැලුවනේ නේද? බැලුවනේ. එතකොට දිව්‍ය ලෝකයේ ඉඳලාමනේ පංච මහා විලෝකනේ කරන්නේ. එතකොට කලින් කලින්මත් උන්වහන්සේට ඒ දැන් අපිට ඒක එක්තරා ප්‍රමාණයකින් හිතන්න පුළුවන් දෙවියන්ට තියෙන දිව්‍ය ඥානයත් එක්කලා බැලුවා කියලා හරි අනුමාන කරන්න පුළුවන්. නමුත් ඊට එහා ගියපු සාමාන්‍ය පුද්ගලයෙක් විසින් වැඩි හැකි උපරිම තලයට ඒ වෙනකොට බෝසතාණන් වහන්සේ සියලු ගුණාංග දියුණු කරලා තියෙනවා. එතකොට මේ කාරණේ මෙහිදී අපි විශේෂයෙන් අවධාරණය කරන්නේ සනිල්ක මහත්තයා දැන් හුඟක් දෙනෙක් හිතනවා මේ බුදු වුණා කියන කාරණය අර බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා වාඩි වෙලා ඊට පස්සේ මේ ධම අවබෝධ කිරීම පමණයි බුද්ධත්වයේ තියෙන විශේෂත්වය කියලා. එතෙන්දී උන්වහන්සේ ඇත්තටම කරන්නේ කෙලස් නැසීමයි ප්‍රධාන වශයෙන්. කෙලස් නැසීමයි කරන්නේ ඒ වෙන ඊට කලින්ම උන්වහන්සේ මනස පුහුණු කිරීමේදී සීල සමාධි ප්‍රඥා මේවා ප්‍රගුණ කිරීම අතින් අනන්ත සසරේ පුහුණු කරලා පුහුණු කරලා පුහුණු කරලා එහි පරිසමාප්තියට ඒ වෙනකොටත්පත් වෙලා ඉන්නේ. ඒතර අවසානයේ සුද්ධ කිරීම පිරිසිදු කිරීම පමණයි උන්වහන්සේ මෙතනදී ඒ බොමුලදී සිද්ධ කරන්නේ. එතකොට ඒකත් එක්කලා තමයි අර සියල්ල දක්නා ඥාණය උන්වහන්සේට ප්‍රකට වෙන්නේ. එතකොට දැන් ඔය වගේ තත්වයක් නිසා තමයි උන්වහන්සේට અભීතව කියන දේශනා කරන්න පුළුවන් උනේ මම ලෝකයට අග්‍ර වෙමි. ඊළඟට මම ලෝකයට ජේෂ්ඨ වෙමි. දැන් ජේෂ්ඨ පුරවැසියෙක් හැටියට අපි අද හඳුනාගන්නේ අවුරුදු 60ක්වත් ගියාට පස්සේ එතනින් එහාට නෑ ජේෂ්ඨ පුරවැසියෙක් නේ. එතකොට බෝසතාණන් වහන්සේ දැන් මේ ඉපදිච්ච ගමම්ම කියනවා මම ලෝකයට ජේෂ්ඨයි කියලා. එතකොට කොහොමද ජේෂ්ඨ වෙන්නේ? ආයුෂයෙන් යම් කිසි කෙනෙක් වෘද්ධ වීම වයෝ වෘද්ධ කියලායි අපි හඳුන්වන්නේ. එතකොට පුද්ගල වෘද්ධ භාවය ධර්මයේ දක්වන්නේ සීල වෘද්ධ, ගුණ වෘද්ධ, තපෝ වෘද්ධ, ඥාන වෘද්ධ සහ වයෝ වෘද්ධ කියලා වෘද්ධීන් පහක් තියෙනවා. ඒ වෘත්තීන් පහෙන් අද ලෝකේ බොහෝ දෙනා ජේෂ්ඨයි කියලා හඳුනා ගන්නට පුරුදු වෙලා තියෙන්නේ මේ වයෝ වෘද්ධ භාවය. වයෝ වෘද්ධ භාවය කියන එක කෙනෙකුගේ උත්සාහයෙන් අමුතුවෙන් වෙන වැඩක් නෙමෙයි. ඉපදුනාට පස්සේ ප්‍රඥාවන්තයෙක් ඉපදුනත් අඥානයෙක් ඉපදුනත් සත්පුරුෂයෙක් ඉපදුනත් දුෂ්ටයෙක් ඉපදුනත් ඉපදිලා හැම මොහොතකම තත්පරෙන් තත්පරේ විනාඩියෙන් විනාඩිය පැයෙන් පැය දවසින් දවස ගත වෙනකොට කොහොමත් ඒ මනුස්සයා වයසට යනවා. එතකොට ඒ වයෝවෘද්ධ භාවය කියන එක කෙනෙකුගේ 아무තු උදාර බවක් විශේෂත්වයක් පෙන්වන 아무තු ධර්මයක් නෙමෙයි. ඒක පරණ වීමේ ලක්ෂණය. එතකොට ඒ වයෝවෘද්ධ භාවයත් එක්ක යම්කිසි කෙනෙක් සීලයෙන් වෘද්ධ වෙනවා. සීල කියලා කියන්නේ කලයුත්ත නොකලයුත්ත පිළිබඳව විශාරද භාවය. නොකල යුතු දේ නොකර සිටින්නට, කල යුතු දේ කරන්නට, නොකිව යුතු දේ නොකියා සිටින්නට, කිව යුතු දේ කියන්නට යම්කිසි කෙනෙක් ඒ තුලින් පරිණත වෙනවා. එතකොට ඒ පරිණත භාවය තමයි සීල වර්ධ භාවය. ඊළඟට ගුණ වර්ධ භාවය කියලා කියන්නේ මානසික ගුණයන්ගෙන් වෘද්ධියට පැමිණෙනවා. කරුණාව, මෛත්‍රිය, සද්ධාව, ප්‍රඥාව, පරෝපකාරය මේ වගේ ගුණාංග වලින් අන් අයට වඩා සුවිශේෂ තැනකට යම් කෙනෙක් පරිණත වෙනවා නම් ඒ තැනත්තා ගුණවෘද්ධයි. ඊළඟට තපෝවෘද්ධ කියලා කියන්නේ කෙලස් පැවීම සම්බන්ධ එහෙම නැත්නම් පව්කම් දුරු කිරීම සම්බන්ධ ಗುಣ අවදි කිරීම සම්බන්ධව යම්තා කායික මානසික උත්සාහයක් වීරයක් දරනවා නම් ඒක තමයි තපස කියලා කියන්නේ. අකුසල් දුරු කරන්නට කුසල් දියුණු කරන්න ප්‍රඥාව අවදි කරන්න යම් කැපකිරීමක් කරනවා නම් කායික මානසික වීරයක් කරනවා නම් ඒකට තමයි තපස කියන්නේ. එතකොට බෝසත්වරයෙක් සසර ගමනේදී අකුසල් දුරු කරන්න, කුසල් වඩන්න, ප්‍රඥාව අවදි කරන්න නොකරපු කැපකිරීමක් නැහැ. එහෙමයි. නොකරපු වීරයක් නැහැ. එතකොට අවසාන භවයේ අවුරුදු 6ක් මුළුල්ලේ සාමාන්‍ය පුද්ගලයෙකුට හිතන්නවත් බැරි විදිහේ දුෂ්කර කාර්යයක යෙදෙනවා. එතකොට ඒ නිසා තපසිනුත් උන්වහන්සේ අග්‍ර ඊළඟට ප්‍රඥාවෙන්. දැන් මේ වෙනතෙක් බෝසත් බෝසතාණන් වහන්සේ සෝවාන් ඵලයටවත්පත් වෙලා නැහැ. හැබැයි උන්වහන්සේ ප්‍රඥාවෙනුත් අග්‍රයි. එතකොට ප්‍රඥාවෙන් අග්‍රභාවයේ එකක් කෙලස් නැසීම තවත් එකක්. ඒ කියන්නේ කෙලස් නැසනවා කියලා කියන්නේ අර තමන්ගේ චිත්තසංතානයේ අනුශය වශයෙන් පවතින ක්ලේශ මූලයන් නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය එතකොට දැන් සමහර රහතන් වහන්සේලා අපි පසුගිය වැඩසටහනේ මතක ඇති සම්මුඛ මහත්තයාට අපි කතා කළා එතනදිත් සමහර රහතන් වහන්සේලා ඉන්නවා සුෂ්ක විදර්ශක රහතන් වහන්සේලා. උන්වහන්සේලා කෙලස් නැසලා. කෙලස් නැසුවා වුණාට උන්වහන්සේලාට හැම කාරණය සම්බන්ධව විශාරද භාවයක් නැහැ. එතකොට සමහර රහතන් වහන්සේලා ඉන්නවා කෙලසුත් නැසලා. හැබැයි ප්‍රඥාවෙන් අධිකයි. ඒ නිසා උන්වහන්සේලා හඳුන්වනවා මහරහත් කියලා. එතකොට මේ ප්‍රඥාවේ අධික භාවය කෙලස් නැසීම සම්බන්ධ කරුණක් නෙමෙයි. ඒක සාංශාරික වශයෙන් තමන්ගේ ප්‍රඥාව පුහුණු කරන විශේෂතාවය. විවිධ පැතිවලින් ප්‍රඥාව ප්‍රගුණ කරලා තියෙනවා. එතකොට මේ අනන්ත විශ්වයේ පවතින ලෝක ධර්මතාවයන් අවබෝධ කරන්නට විවිධ පැතිවලින් චිත්ත නියාම, කම්ම නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම වශයෙන් මේ පංච නියාමයන්ගෙන්ම ලෝකයේ තුල සිද්ධ වෙන සෑම විශේෂතාවයක්ම ආත්පසින් අවබෝධ කළ හැකි මට්ටමට මහ බෝසතාණන් වහන්සේ ඒ වෙනකොට ප්‍රඥාවත් අවදි කරලා මෙන්න මේ විදිහට දැන් උපන් ගමන් වයසින් උන්වහන්සේ වෘද්ධ නැහැ. හැබැයි උන්වහන්සේට ප්‍රකාශ කරන්න පුළුවන් මම ලෝකයට ජේෂ්ඨ වෙමි. මම ලෝකේ ඉන්න හැමෝටම වඩා ජේෂ්ඨයි මොනවෙන්ද? සීල වර්ධ භාවයෙන්, ගුණ වර්ධ භාවයෙන්, තප වර්ධ භාවයෙන්, ඥාන ඒ නිසා ඒකට වයෝවෘද්ධ භාවයත් එකතු වුණාම තමයි වයෝවෘද්ධ පුද්ගලයා පූජනීය වෙන්නේ. එහෙම නැතුව සීල වෘද්ධ, ගුණ වෘද්ධ, තප වෘද්ධ, ඥාන වෘද්ධ බවක් නැතුව කෙනෙක් වයසින් වෘද්ධ වීම පමණ පූජනීය තත්ත්වයක් නෙවෙයි. ඉතින් ඒ නිසා බෝසතාණන් වහන්සේට ඒ මොහොතේ පුළුවන් වුණා මම ලෝකයට ජේෂ්ඨ වෙමි. ඊළඟට ඒ ගුණාංගයන්ගෙන් පිරිපුන් නිසාම මම ලෝකයට ශ්‍රේෂ්ඨ වෙමි. එතකොට මේ මාගේ අන්තිම ඉපදීමයි කියන්නේ උන්වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා භව ගමන නිමා කරනවා කියන මෙතන තහවුරු වෙලා තිබුණේ ඒක හඳුන්වනවා පස්චිම භවික කියලා. පස්චිම භවික කියන්නේ අවසාන ආත්ම භාවය. ඒකට මොන බාධක ආවා වුණත් එතනින් එහාට උන්වහන්සේගේ භව ගමන දිග්ගැස්සෙන්නේ නැහැ. දැන් බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වයට බාධා කරන්නට මාරදිව්‍ය පුත්‍රයා කොතෙක් උත්සාහ කළා වුණත් ඒ උත්සාහය සාර්ථක නොවෙන්නේ උන්වහන්සේ ඒ භවයේ බුද්ධත්වයේ සඳහාමයි පැමිණෙන්නේ. ඒ නිසා තමයි අර දසදහසක් සක්වල දෙව්බඹුන් ඇවිදින් උන්වහන්සේට ආරාධනා කරන්නේ මේ යෝග්‍ය අවස්ථාවයි මනුලොවට යන්න වැඩම කරන්න බුද්ධත්වයේ සඳහා ඉතින් ඒ සියලු කාරණාත් එක්කලා මනුෂ්‍ය ලෝකයට පැමිණෙන බෝසතාණන් වහන්සේ උපන් ගමන්ම පියවර හතක් උතුරු දිශාවට ගමන් කිරීම අන්‍ය මනුෂ්‍යයන්ගෙන් අපේක්ෂා කළ නොහැකි සුවිශේෂ කාරණයක්. ඒක බෝසත් චරිතය පිළිබඳ ආශ්චර්ය අద్භූත කාරණයක්. දෙවැනි කාරණය තමයි උන්වහන්සේ ඒ විදිහට උතුරු දිශාවට වැඩම කරලා හාත්පස ලෝකය ආවර්ජනා කරලා මම ලෝකයට අග්‍ර වෙමි, ජේෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි. මේ මගේ අන්තිම ඉපදීමයි කියලා කරන ප්‍රකාශනය ඒක බෝසත්වරයෙක් සම්බන්ධ ආශ්චර්ය අද්භූත කාරණයක්. නමුත් මේ පියුම් මතින්ද නෙළුම් මල් මතින්ද උන්වහන්සේ වැඩම කළේ කියන එක ඒක පසු කාලීන එකතු වෙච්ච දෙයක්. හැබැයි ඒකත් එහෙම එකතු වෙන්නට යම් කිසි පදනමක් තිබිය හැකි. ඒක ඒක හැබෑවට ඓතිහාසික වශයෙන් සිදු වෙච්ච සිද්ධියක් නෙමෙයි. නමුත් දැන් අපේ සාහිත්‍යයට යම් යම් කාරණා එකතු වෙනවා ශනික මහත්මයා මේ වෙනත් අර්ථවලින් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් චිත්‍ර ශිල්පියෙක් කතරගම දෙවියන්ගේ රූපය අඳිනකොට මූණු හයක් අඳිනවා. එතකොට රාවණ රජුරුවන්ගේ රූපය අඳිනකොට මූණු 10ක් අඳින. හිස් 10ක්. දසිස් රාවණ. එතකොට කතරගම දෙවියන් සම්මුඛ. ඒ කියන්නේ මුහුණු 6ක් තියෙනවා. එතකොට ඒකෙන් අදහස් කරන්නේ දැන් මේවා පිළිබඳව සමාජයේ යම් යම් විවේචන තියෙනවානේ. එහෙම වුණොත් ඉතින් අංග විකෘතිනේ කියලා. ඇත්තටම ඒක චිත්‍ර ශිල්පියාගේ වැඩක්. කතරගම දෙවියන්ට මුහුණු 6ක් තියෙන නිසා නෙමෙයි. කතරගම දෙවියන්ට ශක් ශක්තීන් හයක් තියෙනවා කියලා විශ්වාස ඒ ශක්තීන් හය නිරූපණය කරන්නට විදිහක් නැහැ චිත්‍ර ශිල්පියාට. එතකොට ඒ චිත්‍ර ශිල්පියා ඒක ප්‍රකට කරන ක්‍රමය තමයි අර මුහුණු හයක් නිර්මාණය. එතකොට හය විදිහකින් හය පැත්තකින් දැකලා වැඩ කරන්න පුළුවන්. එතකොට රාවණ රජුරවන්ට ඔලු 10ක් තිබුණා නම් එහෙම ඒ සාමාන්‍ය මිනිස්සෙක් වෙන්නේ නැහැනේ. <laughs> එතකොට ඔලු 10ක් කියන එකෙන් චිත්‍ර ශිල්පය අර්ථවත් කරන්නේ මොකක්ද? ඒ රාවණ රජුරවන්ට දස බලයක් තිබුණා. Taman ඥාන පුහුණු කරලා ඒ ප්‍රගුණ කරපු මානසික බල 10ක් තිබුණා. එහෙම. එතකොට මේ බල 10 පෙන්වන්න චිත්‍ර ශිල්පයට ක්‍රමයක් නැහැ. එතකොට චිත්‍ර ශිල්පිය ඒක ඒක ප්‍රකට කරන ක්‍රමය තමයි අර හිස් 10 ඇඳලා. අන්න ඒ වගේ සාහිත්‍යයේ සමහර දේවල් ප්‍රකට කරන්නට යම් යම් උපමා උපමේය ආරෝපණය එතකොට නෙළුම් මලක් වගේ පවතින ශක්තියින් හතක් මේ ශරීරයේ තියෙනවා. ඒවා හඳුන්වනවා පද්ම හැටියට හෝ චක්‍ර හැටියට. මිනිස් ශරීරයක යම්කිසි කෙනෙක් සමාධිය දියුණු කරලා ඕනනම් ඒ චක්‍ර අවදි කරන්න. එතකොට ඒ චක්‍ර හත පද්ම හතක් හැටියටත් හඳුන්වනවා. එතකොට සම්මා සම්බුදුවරය කියලා. දැන් චක්‍රවර්ති කියලා කියන්නේ ඒ චක්‍රවර්ති භාවයටපත් වෙනකොට මේ ශරීරයේ චක්‍ර හත Tamanට අවශ්‍ය විදිහට පරිපාලනය කිරීමේ හැකියාව. ඒ වගේම අවකාශය තුල පහළ වෙන චක්‍ර රත්නය Tamanට අවනත කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා තමයි ඒ පෘථුවියට අධිපති රජුරෝ චක්‍රවර්ති කියලා හඳුන්වනවා. චක්‍රවර්ති කියලා කියන්නේ චක්‍රයන් අවනත කරගෙන ඒ චක්‍රය හැසිරවීමේ හැකියාව. සම්මා සම්බුදු කෙනෙක් කියලා කියන්නේ චක්‍රවර්ති භාවයත් ඉක්මවා ගිය එතකොට උන්වහන්සේ අර ශරීරයේ පවතින චක්‍ර හතත් ඒ වගේම චක්‍රවර්ති රජ කෙනෙකුට තියෙන බලයත් අතික්‍රමණය කළා කියන එක කියන්නට සාහිත්‍ය කරුවාට මේකට යම්කිසි උපමාවක් අවශ්‍යයි. එහෙමයි. එතකොට ඒ උපමාව තමයි උන්වහන්සේ පద్ම හතක් මැඩගෙන ඉදිරියට ගමන් කළා. එතකොට උන්වහන්සේ පద్ම හතම යට කරගෙන ගියා. අතික්‍රමණය කළා. එතකොට චක්‍රවර්ති රජුරවන්න පුළුවන් වෙන්නේ පద్ම හත තමන්ට අවනත කරගන්නට විතරයි. සම්මා සම්බුදුරයෙකුට පුළුවන්කම දෙනවා ඒ චක්‍ර හතම අතික්‍රමණය කරන්න. එතකොට මේ අතික්‍රමණය කරන්නට පුළුවන් කියන මේ හැකියාව සාහිත්‍යකරුවාට චිත්‍රශිල්පියාට ප්‍රකට කරන්නට අර කතරගම දෙවියන්ට මූණු හයක් ඇඳා වගේ එතකොට රාවණ රජුරන්ට හිස් 10ක් ඇඳා වගේ සාහිත්‍යකරුවන් චිත්‍ර ශිල්පීන් මහබෝසතාණන් වහන්සේ පියුම් හතක් මැඩගෙන වැඩම කළා කියලා එහෙම එකතු කරන්න පුළුවන්. එතකොට ඒක අපිට මුසාවක් මේකට එකතු කරලා බොරුවක් එකතු කරලා කියලා බැහැර කරන්න පුළුවන් කාරණේකුත් නෙමෙයි. හැබැයි සූත්‍ර පිටකේවත් අට කතාවේවත් මේ කාරණය සඳහන් වෙලා නැහැ. සඳහන් නොවෙන්නට හේතුව තමයි එහෙම සිද්ධිය ඓතිහාසික වශයෙන් සිද්ධ වෙලා නැහැ. හැබැයි අර අපේ සාහිත්‍ය තුල එන කරුණු දිහා බැලුවෙන් පස්සේ ඒ බඳු දෙයක් බුද්ධ චරිතයට එකතු වෙලා තියෙන්නේ අර වගේ පදනමක් තුල විය හැකි කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. එහෙමයි. අපේ හඳුරුනේ හරි අපූර්ව ලෙස ඒ විග්‍රහය අපේ ආදරණීය ප්‍රඥාවන්ත හිතවතුන්ට මම හිතන්නේ තිලින කර හරි අපූර්ව විදිහට ඒ ප්‍රශ්නය තවදුරටත් ප්‍රශ්නයක් නොවන විදිහට අපේ හාමුදුරුවෝ ඒ දේශනාව හරි අපූර්වට සිද්ධ කළා. මම හිතන්නේ මේ වෙලාවේ අපි කෙටි විරාමයකට ගිහිල්ලා ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලා තව සුළු මොහොතකින් අපිත් සමගම එකතු වෙමු. විරාමයෙන් පසු ඔබ නැවතත් එකතු වෙන්නේ ගුරුවදන් සිසුමුවින් විවර කරන සුගත පද විවරණ ධර්ම සාකච්ඡාමය වැඩසටහනත් සමග. අද අපි කතා කරන්නේ මේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන ඇතුලේ අතිපූජ්‍ය මහාචාර්ය රේණුකාණේ චන්දවිමල නායක හාමුදුරුවන් වහන්සේගේ හරි අපූර්ව පොතක් වෙන ධර්ම විනිශ්චය කියන ග්‍රන්ථය පාදක කොටගෙන සහ මේ මේ ග්‍රන්ථය පිළිබඳ කතා කරනකොට එකිනෙකට එකිනෙකට එකක් ඈඳී එන ලෙස තමයි සහ ඉස්සරහට යන විටත් මේන් තව එකකට තවත් උපමාවක් උපමේයක් ලබාගෙන මෙයින් තවත් අඩිතාලමක් තබාගෙන අපිට යන්න පුළුවන් ලෙස හරි අපූර්ව විදිහට මේ ප්‍රශ්න වුණත් ගොඩනගා තිබෙන ආකාරය තමයි අපිට පෙනියන්නේ. සමහර විට හුදෙක් සමාජයේ පැන නැගෙන ප්‍රශ්න තියෙන්නත් පුළුවන් විවිධ වූ ප්‍රශ්න. ඒ අතරින් සමහර මිනිස්සුන්ට සමහර ඉන්න ප්‍රජාවට මෙන්න මේ වගේ ප්‍රශ්නක් තියෙන්න පුළුවන් කියන එක අතිපූජ්‍ය රේණුකානේ චන්දවිමල අපේ නායක හමුදුරුවන් වහන්සේ මෙන්න මේ පොතේ මේ විදිහට සඳහන් කරලා තියෙනවා. අපි හැමදෙරුනේ මේ ප්‍රශ්නේ මෙන්න මෙහෙමයි නැගෙන්නේ. එදා සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ සත්පියවර ගමන් කළේ අහසින්ද නැතහොත් පොළොවේහිද මහජනයාට පෙනෙන ලෙසද නොපෙනෙන ලෙසද නග්නවද නැතහොත් වස්ත්‍ර හැඳගෙනද ලදරුවෙකු ලෙසද නැතහොත් වැඩිවියට පැමිණිනු කෙනෙකු විදිහටද කියලා ප්‍රශ්නයක් සමහරෙක්ට නැගෙන්නට පුළුවන්. මං හිතනවා මේකට අතිපූජ්‍ය රේණුකාණේ චන්දවිමල අපේ නායක හාමුදුරන් වහන්සේ හරි අපූර්ව විදිහට උත්තර දීලා ඇති. අපි කැමති බලාගෙන ඉන්න මං හිතනවා අපේ ආදරණීය ප්‍රජාමත හිතවතුනුත් කැමති වෙයි මේ ප්‍රශ්නයට කොහොමද ඔබ වහන්සේගේ මුවින් මේ දේශනාව සිත වෙන්නේ කියලා. ඔව් ඇත්තටම දැන් මොහොසතානන් වහන්සේ සත්පියවරක් වැඩම කළා කියලා කිව්වහම මේ කාරණේ ටිකක් 아무තු දෙයක් වෙනවනේ. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකේ අපිට එදා ඉපදිච්ච දරුවෙකුගෙන් අපේක්ෂා කළ නොහැකි කාරණා. ඒ නිසා ඒවට ආශ්චර්ය අద్භූත කරුණු කියලා කියන්නේ. එතකොට මේ බඳු ආශ්චර්ය කාරණා සම්බන්ධව මිනිස්සුන්ට ඉතින් විවිධ විදිහේ ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒවා ඉතින් එතරම් තේරුමක් නැහැ කියලා කෙනෙකුට හිතෙන්නත් පුළුවන්. නමුත් ඒවා පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා පොතපතවල මහානායක හම්දුරොත් මේකදි මේක සටහන් කරලා තියෙන්නේ ඒවත් මිනිස්සුන්ට සමාජයේ ඇති වෙන යම් යම් ගැටලු නිසා ඒවා निराකරණය කර ගැනීමත් තථාගතයන් වහන්සේ පිළිබඳව සහේතුක ප්‍රසාදයක් ඇති කරගන්නට හේතු ඒ කියන්නේ ශානිල්ක මහත්මයා දැන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපට ඇති වෙන සද්ධාව දෙවිධයකින් ඇති වෙන්න පුළුවන්. අමৌলিකා සද්ධා ආකාරවතේ සද්ධා. එහෙමයි. අමৌলিකා සද්ධා කියන්නේ මූලයක් නැතිව, පදනමක් නැතිව අපට ආශ්චර්ය අද්භූතාකාරයෙන් උන්වහන්සේ පිළිබඳව යම් ප්‍රසාදයක් ඇති වෙනවා. ඒක තමයි අමৌলিකා සද්ධා කියන්නේ. ආකාරවතේ සද්ධා කියලා කියන්නේ සහේතුකව කරුණු දැනගෙන, ಗುಣ දැනගෙන, හැබෑව දැනගෙන, ඇත්ත දැනගෙන යථාර්ථවාදීව අපට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රසාදයක් විශ්වාසයක් ඇති වෙනවා. අන්නේ දෙවැනි කාරණේ තමයි බෞද්ධයෙකුට වැදගත් වෙන්නේ නිර්වාණගාමිනී මාර්ගය. අපට කෙනෙක් තර්ක කරන්න පුළුවන් ඉතින් බුදුහාමුදුරුවන්ගේ රූපේ කොහොමද, කන් කොහොමද, ඇස් කොහොමද, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ මොනවාද උන්වහන්සේ පියවර කීයක් උපන්න ගමන් වැඩියද ඕවා ඉතින් අදාළ කාරණා නෙමෙයි අපට වැදගත් වෙන්නේ මේ චතුරාර්ය සත්‍යය ත්‍රිලක්ෂණය පටිච්චසමුපාදයයි ඒ ටික දැනගත්තාම අපිට හොඳට පැතින කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ ටික ඒ තර්කයේහි යම් කිසි පදනමක් තියෙන්න පුළුවන්. හැබැයි අපිට බුදුරජාණන් වහන්සේගේ රූප සම්පත්තිය ගැන උන්වහන්සේගේ හැසිරීම පිළිබඳව මේවා ගැන දැනගැනීමත් නොවැදගත් කියලා කියන්නට බෑ. යම් කිසි කෙනෙකුට ආකාරවති සද්ධාාවක් ඇති කරගන්නටත් ඒ වගේම මේ ආශ්චර්ය අద్භූත කරුණු මතම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසාදය ඇති කරගෙන ಗುಣධම් වඩන්න යොමු වෙන්නටත් බැරි කමක් නැහැ. ඒ කියන්නේ දැන් විශේෂයෙන් දීඝනිකායේ ලක්කන සූත්‍රයේහි දැක්වෙනවා බුදුරජාණන් වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිහිටියේ කොහොමද? ඒවට අදාළ සාංශාරික කර්ම මොනවද? ඒකවල දැන් උන්වහන්සේට නිකම්ම ඌර්ණ රෝම ධාතුවක් පිහිටන්නේ නැහැ. ඒකට අදාළ සාංශාරිකව පුරුදු පුහුණු කරපු කුසල බලයක් සහ චර්යාවක්. එහෙමයි. එතකොට උන්වහන්සේගේ කම්පෙති නිකම්ම දිගු වෙන්නේ නැහැ. උන්වහන්සේට නිකම්ම මේ අර ආරෝහ පරිණාහ දේහ සම්පත්තිය ලැබෙන්නේ නැහැ. ඒ හැම එකකටම අදාළ කුසල බලයක් සාංශාරිකව හුරු කරපු යම්කිසි චර්යාවක් තියෙනවා. ඉතින් අර බුද්ධ චරිතය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ දේහ සම්පත්තිය උන්වහන්සේගේ ආශ්චර්ය අద్භූත කාරණා පිළිබඳව යම්කිසි කෙනෙක් හරියට තේරුම් ගත්තහම ඒ අයටත් සසර ගමනේ ඒ බඳු කුසල් කරන්න, ඒ බඳු චර්යාවක් ප්‍රගුණ කරන්න හිත නැමෙන්න පුළුවන්. එහෙමයි. ඉතින් ඒ නිසා චතුරාර්ය සත්‍ය ත්‍රිලක්ෂණයේ පටිච්චසමුප්පාදය වගේ ධර්මයට අදාළ කාරණා දැන ගැනීම වගේම බුද්ධ චරිතය පිළිබඳව මිනිසුන් මතු කරන මේ පුංචි පුංචි නොයදගත් කියලා වගේ අපට පෙනෙන ප්‍රශ්නත් අපි નિවරදිව පැහැදිලි කර ගැනීම වැදගත් වෙනවා. ඒ නිසා තමයි පුංචි වදගිරීමක් සමා වෙන්න ඕනේ. දැන් වර්තමානයේ ඉන්න කට්ටිය කොට දෙනෙක් අපේ සමාජයේ ඉන්න කට්ටිය කොට දෙනෙක් මේ දේවලුත් හැම දෙයක්ම නිර්මාණ කියලා විතරයි හිතන්නේ. හිතන්නේ. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද අපි? තියෙනවා. ඔව්. එතකොට ඒ දැන් අර අර අපි සත්‍යුම් පිට වැඩියයි කියන කාරණේ වගේම තමන්ට විෂය නොවන තමන්ට ග්‍රහණය නොවන හැම දෙයක්ම ඒවා බොරු ඒවා පස්සේ කාලෙක එකතු වෙච්ච ඒ මට්ටමට හිතන්න පෙළඹෙනවා දැන් සමහර ස්වාමින් වහන්සේලා පවා ඉන්නවා සනිත් මහත්මයා දැන් සූත්‍ර පිටකේ යමක් ඇතුළත් වෙන්නේ නැතිනම් ඒවා පිළිගන්න බෑ ඒ මට්ටමට එතකොට දැන් අට කතාවල තියෙන ඒවා පිළිගන්න සූදානම් නැහැ හැබැයි ඒ අයම කියනවා අට කතාවල තියෙනවා පිළිගන්න බෑ හැබැයි ඒ අය කියන ඒවා පිළිගන්න ඕනේ ඉතින් දැන් සූත්‍ර පිටකේ නැතිනම් පිළිගන්න බැහැ අට කතාවේ තියෙනේවත් පිළිගන්න බැහැ කියනවා. අට කතාව ලියලා තියෙන්නේ රහතන් වහන්සේලාත් වැඩ සිටි සමයේ. එහෙමයි. එතකොට රහතන් වහන්සේලාත් වැඩ සිටි සමයක රචනා වෙච්ච අට කතාවේ තියෙන එක පිළිගන්න බෑ. අද මේ ඉන්න අය කියන එක අට කතාවටත් එහා ගිහින් අපි පිළිගන්න ඕන වගේ අය හිතනවා. එහෙමයි. <laughs> ඉතින් ඒක හරි හාස්‍යජනක කතාවක්නේ. ඉතින් අන්න ඒ වගේ තමන්ට විෂය නොවන තමන්ට ගෝචර නොවන තමන්ගේ ඉන්ද්‍රයන්ට හසු නොවන හැම දෙයක්ම ප්‍රතික්ෂේප කරන පිරිසක් ඉන්නවා. ඉතින් මේ தත්ත්වය ගොඩාක් දුරට එන්නේ මේ භෞතිකවාදී චින්තනයත් එක්කලා. ඒ කියන්නේ බටහිර භෞතික විද්‍යාවේ විද්‍යාත්මක පරේෂණ හැටියට හඳුනාගන්නේ ඉන්ද්‍රයන්ගෙන් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් උපකරණ වලින් තහවුරු කරගන්න පුළුවන් කාරණා විතරනේ. ඉතින් අන්න ඒ චින්තනයත් එක්කලා බටහිර විද්‍යාව නැත්නම් භෞතික විද්‍යාව තමයි ලෝකේ තියෙන ඉහළම විද්‍යාව කියලා හිතාගෙන ඒක කරපින්නගෙන ඉන්නකොට බුද්ධියට ප්‍රඥාවට යථාර්ථයට විශේෂ වෙන දේවල් ගන්න ලෑස්ති නැහැ. ඒවා ඒවා ඉන්ද්‍රියන්ට ගෝචර නැත්නම් උපකරණ වලින් තහවුරු කරන්න බැන්න ඒ ඔක්කොම නිකන් බොරු කියන මට්ටමට බහැරෙනවා. ඉතින් එබඳු අයට නම් ඉතින් කොතෙක් දේ කියා දුන්නා වුණත් පහසු නැහැ ඒත් උගන්වන්න. නමුත් අර සද්ධාවක් තියෙන ප්‍රඥාවත් අවදි කරගන්නට උනන්දු වෙන යමක් විමසා බලන සත්පුරුෂයින්ට මේ බඳු කාරණා පැහැදිලි කරගත්තාම යමක් වටහා ගන්නට පුළුවන් අන්න ඒ බඳු ජනතාවගේ අවබෝධය සඳහායි මහානායක හඳුරු මේ බඳු කාරණා මේ පොතට ඇතුළත් කරලා තියෙනවා. එතකොට උන්වහන්සේ එතනදී විස්තර කරනවා අතීත කාලේ තේපිටක චූලාභය කියන තෙරුන් වහන්සේගෙන් මේ ප්‍රශ්න ටික මේ විදිහටම අහලා තියෙනවයි කියන බව අච්චරිය ධම්ම සූත්‍ර අට කතාවෙහි දක්වලා තියෙනවා. මොනවද ප්‍රශ්න ටික? එදා සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ සත්‍යවර ගමන් කළේ අහසින්ද නැතහොත් පොළොවේහිද? මහජනයාට පෙනෙන ලෙසද නොපෙනෙන ලෙසද නග්නවද නැතහොත් වස්ත්‍ර හැඳගෙනද ලදරුවෙකු ලෙසද නැතහොත් වැඩි වැඩිවිය පැමිණියකු ලෙසද ඉන්පසු කුමාරයන් එසේම සිටියේද නැතහොත් ලදරුවෙකු වශයෙන්ද යන මේ ප්‍රශ්න අතීතේහි ලෝහ ප්‍රාසාදයේ යටමහලෙහි සංඝයාගේ රැස්වීමකදී ඇති වූ බවත් ඒ ප්‍රශ්න නොයෙක් කරුණු ගෙනහැර දක්වා තේ පිටක චූලාභය තෙරුන් වහන්සේ විසින් විසඳූ බවත් ආශ්චර්ය ධර්ම සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ ස්ථූලාභයේ තෙරුන් වහන්සේ කළ අවසාන තීරණය එහි මෙසේ දක්වා ඇත්තේය. පාලි පාඨයක් දක්වලා එහි තේරුම පැහැදිලි කරලා තියෙනවා. මහා පුරුෂ තෙමේ පොළවෙහිම ගියේය. මහජනයාට අහසින් යන්නාක් මෙන් හැඟුණේය. පෙනෙමින්ම ගියේය. මහජනයාට නොපෙනෙමින් යන්නාක් මෙන් හැඟුණේය. නග්නවම ගියේය. මහජනයාට අලංකාරයෙන් පිළියෙල වී යන්නාක් මෙන් වැටහිණි. ලදරුවකම ගියේය. මහජනයාට සොළොස් අවුරුදු වියෙහි සිටියේ කුසේ හැඟින්. පසුව ලදරුවෙක්ම විය. මහජනයාට හැඟුණු පරිදි නොවිය. මේ ඒ පාඩේහි තේරුමයි. තෙරුන් වහන්සේ විසින් මෙසේ ප්‍රශ්නය විසඳූ කල්හි එහි රැස් වූ තෙරුන් වහන්සේ බුදුන් වහන්සේ විසින් විසඳන්නාක් මෙන් විසඳූහයි සතුටූහ. මේ කාරණය මහා ප්‍රදාන සූත්‍ර අටුවාවෙහිද මෙසේ දක්වා තිබේ. මහා සත්වයන් වහන්සේ වඩනා කල්හි චප්ප චාමරාදී රාජ භාණ්ඩගෙන දෙවියෝද උන්වහන්සේ අනුව ගමන් කළහ. බෝසතාණන් වඩනා කලෙහි අහසෙහි චත්‍රාදිය පමණක් පෙනුණු බවත් ඒවා ගෙන සිටි දෙවියන් නොපෙනුණු බවත් කියා තිබේ. එතකොට ඊළඟට නායක හමුදුරුවෝ අන්තිමට කියලා තියෙනවා බෝසතාණන් වහන්සේගේ මේ ගමන දැක්වීම සඳහා රටේ පතුරවා ඇති පියුම් මත ඉන්නා නග්න ළමයෙකුගේ චිත්‍රය කාරණයට සුදුසුයයි සුදුසු දෙයි කල්පනා කළ යුතුයි. එතකොට දැන් රේරුකාණ මහානායකහරගේ තියෙන විශේෂත්වය තමයි මේ පොතපත ලියනකොට උන්වහන්සේ එහෙම පැහැදිලි නිගමනයකට පැමිණිය නොහැකි කාරණා පිළිබඳව උන්වහන්සේ නිගමන දෙන්නට යන්නේ නැහැ. ඒවා මහජනයාට විවෘත කරලා තියෙනවා මේ ගැනත් කල්පනා කරලා බලන්න. මේ ගැන විමසිය යුතුයි ඔය විදිහේ. ඉතින් ඒ වගේ මෙතනදී උන්වහන්සේ පැහැදිලි කරන්නේ තේපිටක ඒ කියන්නේ ත්‍රිපිටකධාරී චූලාභය තෙරුන් වහන්සේගෙන් ලෝවා මහා පායෙහිදී මේ ප්‍රශ්න ටික ඇහුවහම උන්වහන්සේ ඒක විසඳපු ආකාරය ඒ කියන්නේ ශනික මහත්තයා දැන් බෝසත්වරයෙකුගේ බුදුවරයෙකුගේ ජීවිතවල හැබෑම ස්වභාවය සාමාන්‍ය ලෝකයාට විෂය වෙනවද කියන කාරණය අපි බොහොම පරිස්සමින් හිතන්නට ඕන මොකද බුදු වුණාට පස්සේ උන්වහන්සේගේ ජීවිතයේ සමහර කාරණා ලෝකයාට ග්‍රහණය කරගන්න බෑ. ඒකට හොඳම උදාහරණයක් තමයි එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ උස මනින්න ඕන කියලා එක බ්‍රාහ්මණේ උණ ගහක් තියාගෙන ඉන්නවා. එතකොට එදා බුදුහාමුදුරුව වඩිනකොට ඒ උණ ගහට වඩා බුදුහාමුදුරුව උසයි. ඊට පස්සේ මේ මනුස්සයා පහවදා උණගස් දෙකක් එකට ගැට ගහගෙන හිටිය උසමණේ. එදා බුදුරජාන් වහන්සේ උණගස් දෙකටම වඩා උසයි. මෙහෙම මෙහෙම වාර කීපයක්ම උණගහෙන් උණගහ ගැට ගහ ගැට ගහ මේ මනුස්සයා උත්සාහ කරනවා බුදුරජාන් වහන්සේගේ උසමණින්න. ඒ කවර දවසකවත් බුදුරජාණන් වහන්සේගේ උසමැන ගන්නට බැරි. ඒ මොකද තථාගතයන් වහන්සේගේ ගුණකාය ඥානකාය පමණක් නෙමෙයි උන්වහන්සේගේ රූපකායත් අප්‍රමේයයි. අප්‍රමේය කියන්නේ ඒක ප්‍රමාණ කරන්න බෑ. එහෙම ප්‍රමාණ කරන්න බැරි බව තමයි ඒ චරිතයේ තියෙන විශේෂත්වය ආශ්චර්ය අద్భుත ගති. ඉතින් ඒ නිසා සමහර වෙලාවට කෙනෙකුට පෙනෙන දේ සමහර කෙනෙකුට ඊට වඩා වෙනස් විදිහට පෙනෙන්නත් පුළුවන්. එතකොට ඒ තියා සමහර කාරණා දෙවියන්ට බ්‍රහ්මයන්ටවත් විශේෂ වුණේ නැහැ. අපි දන්නවනේ දැන් බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය පාන අවස්ථාවේ යමක මහා ප්‍රාතිහාර්ය පෑම කියන එක අභිධර්මයේදී විස්තර කරන්නේ උන්වහන්සේ ශරීරයෙන් එකවර ජලයයි ගින්නයි පිට කරනව නෙමෙයි. තේජෝ කසින සමාපත්තියට සමවැදිලා අදිෂ්ඨාන කරනවා ශරීරයෙන් ගින්න පිට වෙන්නට කියලා ඊට පස්සේ ආපෝ කසින සමාපත්තියට සමවැදිලා උන්වහන්සේ අදිෂ්ඨාන කරනවා ජලය පිට වෙනවා. එතකොට අවස්ථා දෙකකට තමයි ජලයයි ගින්නයි පිට වෙන්නේ. හැබැයි දෙවියෙකුට බ්‍රහ්මයෙකුට පෙනෙන්නේ නැහැ මේක අවස්ථා දෙකකදී පිට වෙන්නේ කියලා. ඒ හැමෝම දකින්නේ එකවරම ජලයයි ගින්නයි පිට වෙනවා වගේ. ඉතින් එතකොට දෙවියෙකුට බ්‍රහ්මයෙකුටවත් බුදුරජාණන් වහන්සේගේ ඥාණය තබා උන්වහන්සේගේ හැසිරීමවත් 100% විග්‍රහ කරන්න බෑ. ඒ වගේම උන්වහන්සේ අභිධර්ම දේශනා කරන්නට තවතිසා දිව්‍ය ලෝකයට වැඩම කරනවානේ මාතෘ දිව්‍ය පුත්‍රයාට. එතකොට ඒ අවස්ථාවේදී සක්‍ර දේවේන්ද්‍රයා තමන් වහන්සේගේ පාණ්ඩු කබ්බල ශෛලාසනය පිරිනමනෝ බුදුරජාන් වහන්සේට වැඩයි. එතකොට සක්‍ර දේවේන්ද්‍රයාට එහෙම ආසනය පිළිගන්නවා වුණාට පොඩි සැකයක් ඇති වෙනවා. මොකද්ද සැකය? දැන් පාණ්ඩුකම්බල සෛලාසනේ දිගපළල දක්වනවා යොදුන් ගණනි. යොදුනක් කියලා කියන්නේ හැතැම්ම 16ක් විතර. එතකොට ඒ යොදුන් මට මතක හැටියට යොදුන් 15ක් පමණ දිග. ඒ ඒ පාණ්ඩුකම්බල සෛලාසන. එතකොට සක්‍ර දේවේන්ද්‍රයා කල්පනා කරනවා දැන් බුදුරජාණන් වහන්සේ මේකේ වාඩි වුණාම අර සුවිසල් කවිච්චියක නිකන් පුංචි දරුවෙක් තිබ්බා වගේ සමහර විට හිටින්න පුළුවන්. ඒ ආසනයේ විශාලයි. බුදුරජාණන් වහන්සේගේ දේහය සාමාන්‍ය මිනිස්සෙකුගේ රූපකායනේ. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. වැඩ හිටියට පස්සේ සක්‍රදේවේන්ද්‍රයාට පෙනෙනවා පොඩි පුටුවක හොඳට ඇඟපත වැඩුණු පුද්ගලයෙක් වාඩි වුණා වගේ මුළු පාන්නු කම්බල සෛලාසනයේම පිරිලා යන මට්ටමට බුදුරජාණන් වහන්සේගේ දේහ සම්පත. එතකොට අන්න ඒ විදිහට දෙවියෙකුට බ්‍රහ්මයෙකුටවත් උන්වහන්සේගේ ಗುಣ කදම්බේවත් ඥාන කදම්බේවත් පසෙක තිබ්බා වුණත් උන්වහන්සේගේ රූප ප්‍රමාණයවත් ප්‍රමාණ කරන්න බෑ ඒ නිසායි බුදවරු අප්‍රමේයයි කියලා. ඉතින් ඒ නිසා සාමාන්‍ය ජනතාවට ඒ බුදු වෙන්නට ආසන්න පස්චිම භවික බෝසතාණන් වහන්සේගේ හැසිරීමවත් මෙහෙම වුණා මෙහෙම වුණා කියලා නිශ්චිතව කියන්න ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. ඒවා සාමාන්‍ය පුද්ගලයාට ලෙහෙසියෙන් විශේෂ කරගන්නට බෑ. ඒකයි මේ චරිතවල තියෙන ආශ්චර්ය. අනිත් එක තමයි දැන් බෝසතාණන් වහන්සේ උපදින අවස්ථාව වෙනකොට මහා ජනකායක් එහි පිරීලා හිටියෙත් නැහනේ. එතන හිටියේ රාජකීයන් සහ උපස්ථාන කරන ටික දෙනෙක් පමණයි. එතකොට අර මේ ඒ ඉතිහාස ප්‍රවෘත්ති දැක්වෙන හැටියට මේ මහා මායා දේවිය කිඹුල්ලත්පුරේ ඉඳලා දෙව්දහනුවරට යන අතරමඟදී සාලවනෝද්‍යානයේ මේ උපත සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට එතන බොහොම සුරක්ෂිත විදිහට දිව්‍ය බ්‍රහ්මයන්ගේ ආගමනය සහ ඒ අයගේ සියලු ගරු සත්කාර කරන්නට අවස්ථාව ලැබුණා. මිනිස්සු හැටියට බොහොම සීමා සහිත පිරිසකට තමයි අවස්ථාව දැක ගන්න ලැබුණේ. ඉතින් ඒ පිරිසටත් ඒ ඒ අයගේ ශක්ති ප්‍රමාණය මත තමයි අර උණ ගහගෙන හිම් බුදුරජාණන් වහන්සේ මනින්න හැදුවා වගේ එක එක්කෙනාට එක එක විදිහට පේනෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මේ ත්‍රිපිටක චූලාභය තෙරුන් වහන්සේ මේ විදිහට මේ ප්‍රශ්නේ විසඳලා තියෙන්නේ. උන්වහන්සේ මහ පොළොවේමයි වැඩියේ. නමුත් අහසින් වඩින්නාසේ මහජනයාට ප්‍රකට වෙන්නට පුළුවන්. එතකොට උන්වහන්සේ ඒ වෙලාවේ අමුතුවෙන් වස්ත්‍ර පිළිහඳගෙන නෙමෙයි වැඩි උපන් හැටිය තමයි. නමුත් අනිත් අයට ਸਰවාභරණය සරසනා වගේ ප්‍රකට වෙන්නට පුළුවන්. මේ කාරණා ඒ විදිහම විසඳලා තියෙනවා. ඉතින් උන්වහන්සේගේ ප්‍රකාශනය ගැන එදා භික්ෂුන් වහන්සේලා බොහෝ සතුට පළ කරලා තියෙනවා. ඒ බෝසත් චරිතයක තියෙන ආශ්චර්ය අද්භූත ගුණය බුදුවරයෙක් විසඳුවා වගේ මහජනයාට පැහැදිලි වෙන හැටියට විසඳලා දුන්නා. එහෙමයි ගාඳුරු. ඒ කාලේ වගේම අද කාලෙත් ඒහා සමාජීය සමානතාවයක් තියනවා කියන දේට සාධකයක් විදිහට අපිට මේක හඳුන්වනවත් එක්කම මේ කාරණාව පිළිබඳව හරි අපූර්ව විදිහට මේ ගැටලුව निराකරණය කරගන්නට මෙන්න මේ ධර්ම ග්‍රන්ථය හරහා එහෙම නැත්නම් ධර්ම විනිශ්චය කියන ධර්ම ග්‍රන්ථය හරහා අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල අපේ නායක හාමුදුරන් වහන්සේ හරි අපූර්ව ලෙස දීර්ඝ විග්‍රහයක් කරලා තියෙනවා සහ එය ඔබට අපට දැනගන්නට ඇහෙන්නට දකින්නට සලස්වේ අපේ ගෞරවනීය ස්වාමින්වන් වහන්සේ කුගල්පනේ සුදස්සේ අපේ නායක හාමුදුරුවන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා අපේ ස්වාමින්වන් වහන්සේට. ඒ වගේම අද දවසේදී ගුරු වදන් සිසුමුවින් විවර කරන සුගත පද විවරණ අපේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන මේ විදිහට හමාර කරන්නට සූදානම අපි නැවතත් ලබන සතියේ මෙවැනිම වේලාවකදී ඔබව හමුවීමට බලාපොරොත්තුවෙන් අද සමුගන්න. අපේ ගෞරවනීය ආරාධනෙන් নমස්කාර පූර්වක ආරාධනෙන් මෙහි වඩමවදාල අපේ ගෞරවනීය ස්වාමින්වයන් වහන්සේ නම කියන්නට අවසරයි. පූජ්‍ය ආචාර්ය කුකුල්පනේ සුදස්සි අපේ නායක හමුදුරන් වහන්සේට ගෞරව নমස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. එසේනම් මනුෂ්‍යත්වයේ ගරුත්වය උදෙසා මෙවැනි වැඩසටහන් තව තවත් ඔබ යාලින් දෙට ගැනීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නම් ඔබේ ඔබට තෙරුවන් සරණයි. අයබෝවන්.